මේ භාවනා කරන්න තියෙන්නේ ආශාද ප්‍රසාද. ඉතින් ඒක තියෙද්දි ඒක පෙළ ගැහිගෙන එනකොට විවිධ රූප පේනවා. නැත්නම් පෙළ ගැහුනේ නැතත් පේනවා. මේක දැකපුවාම හුඟ දෙනෙක් දැන් මේක කමඨාන සුද්ධ කරගන්න නැතුව ඉදිරියට යන්න බෑ. අර පිනිච්ච දේ අදගෙන කොච්චර දෝ කතා ගොතනවා එහෙම වුණොත් කොහොමද මෙහෙම වුණොත් කොහොමද අපිට මතක නැහැ අපේ ප්‍රධාන අරමුණ ආනාපානිය ඔය රූප පෙනුනට ඒක එහෙම්ම තියෙද්දි අපිට නැවත ආනාපාන යන්න පුළුවන් නම් බුදුන් දැක්කා වගේ. ධර්මයේ දැක්කා වගේ. සංඝයා ඕක තමයි සීල කියන්නේ. නමුත් අපි මොකද කරන්නේ ආනපන පැත්තක තියලා මේ දැකපු රූපේ මම දැක්කේ කහ පාට එළියක් ස්වාමීන් වහන්සේ මේ මං කොතනද ඉන්නේ මම සංකාරූපේක ඥානද ඉන්නේ මම ඉන්නේ උද්‍යප්පේ ඥානේද එහෙම නැත්නම් මම මේ නාම රූප පරිච්ඡේ ඥානේ ඉන්නේ කියලා අර ගත්ත ආනපන මතකත් නැහැ සතිය මතකත් නැහැ මේ කොහෙදෝ යන කුණු කන්දලයක් අල්ලගෙන ඉතින් කතා භවනාවේදී හොඳට මතක තියානින්න යම් ආකාරයකට අපේ හිත මූල කර්මස්ථානට යා වෙලා, පේ වෙලා, යෙදී සැදී පැහැදී ගත කරනකොට ඇහැට රූප පේන්නේ නෑනේ. ඇහ වහගෙනනේ. නමුත් චක්කායතනය කියන ආයතනේ වහලා නෑ. ඒ ආයතනේ මොකද කරන්නේ? අර පරණ මතකොලින් මොකක් හරි ගන්නලා පෙන්නනවා. වෙන්නපු ගමන් මේ මනුස්සයාට ආනාපාන කරන බව මතක නැහැ. අර හිතින් පෙන්වන රූපෙ මේ අම්මා දැක්කා වගේ බුදුන් දැක්කා වගේ ඉතින් අපේ මේ කර්මස්ථානාචාරය වෙනවා. ඒ වෙලාවට බුදුන් පෙනේ බුදුහාමුදුරුවෝ හම්බ වෙලා පුළුවන් නම් කර්මස්ථානයක් ගන්නදී. අනේ මුන් වහන්සේලාට අං අං නැතිකම විතරයි තියෙන්නේ. ඔබ භාවනා කරනකොට බුදුන් එයි අහපුවම වැඳලා බුදුහාමුදුරුවෝ කමටහනක් ගනින් කියලා කියනවා. ඉතින් ඒකල්ලත් වෙලා කියනවා අපි මේ ප්‍රබුද්ධ જાතියක් නිවන් දකින්න යන්නේ කියලා නිවන් නෙවෙයි අංගෙයි. ඒ අං කටයන් කරලා කොපු ගහන්න ඕනේ. මේ අයින් කළ යුතු මේ ප්‍රපංච ධර්ම වෙනුවට භාවනා කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? කහ පාට දැක්කොත් මොකක්ද අදහස? නිල් පාට දැක්කොත් මොකක්ද අදහස? හතරස් එකක් දැක්කොත් මොකක්ද? රවුම් එකක් දැක්කොත් මොකක්ද කියලා සංඥා අනුසයක් පහළ විය හැකි දෙයක් අමතක කරලා ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා පැත්තක දානවා වෙනුවට මූල කර්මස්ථානේ අමතක කරලා සතිය පැත්තක දාලා මේ කතන්තක හදන්න. මේකටත් වැඩිය අපි පොඩ්ඩක් ගැඹුරට ගියොත් ආස්වාද ප්‍රසස් දෙක සංසිඳුණයි කියලා හිතන්න. ඒක ඉතින් බොහොම ගැඹුරු තැන. නමුත් අපි හිතමු යෝගාවචරයට යම් ප්‍රමාණයකට බණ අහලා අහලා අහලා දහසක් වර වැරදි කරලා කරලා කමඨාන් සුද්ධ කර කර සුද්ධ කරන කියලා කර්ම ගෙවිලා දවසක මේ ආනාපාන සංදිදිච්චහම මොකද වෙන්නේ කායන පස්සනාව කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇහ කන දිවනාසය කය කියන මේ දේවල් අපේ චිත්‍රයෙන් අයින් වෙනවා ඉතුරු වෙන්නේ නාම ධර්ම විතරයි ඒ නාම ධර්ම වලදී වේදනා සහ සංඥා කියන දෙක කොජ දාන්න පටන් ගන්නවා නිසා කය බුද්ධම විදියට මේ කය දැනෙන්න පටන් ගන්නවා වේදනාව නෙවෙයි මේක ඇතුලේ කූඹි දුවනවා වගේ කහ පාට මේ මේ නලියන්න වගේ රත් වෙන්න වගේ සීතල වෙන්න වගේ බඹර චක්‍ර කරකෙන්න වගේ දියසුලි පේන්න වගේ ගිනි කඳු පුපුරන වගේ පේන්න පටන් ගන්න මේ කයේ අවුරුදු කාලේ මේ රත් කළා ගත්ත රබානකට පොඩ්ඩක් තට්ටු කරලා සද්ද වෙන්න වගේ මේ හැම තැනින්ම සංඥා ගොජ දාන්න පටන් ගන්නවා වේදනා ස්වරූපේ ඒ වගේම සංඥා එන්න පටන් අර ගන්නවා සද්ද මාර්ගයෙන්, ගන්ධ මාර්ගයෙන්, රස මාර්ගයෙන්, පොට්ටබ්බ මාර්ගයෙන්. සමහරුන්ට භාවනා මට්ටමට යන අමුතු ගඳක් එනවා. සමහරකට කටේ කෙලවුනන්න ගන්නවා. සමහරකට රූප පේන්න පටන් ගන්නවා. සමහරුන්ට රත්න සූත්‍රය කර්ණිමිත සූත්‍රය ඇහෙනවයි කියලා පටන් අර ගන්නවා. මේ සෑම දෙයක්ම ඒගොල්ලෝ බාහිරයට දාලා ආත්ම කරගන්න හදනවා. මේ හිතේ තියෙන හොල්මන් බව දන්නේ නැහැ. ඉති ප්‍රපංච කරනවා. ප්‍රපංච කර කර කර කර කර කර ඒක විස්තර කරලා දෙන්න බැන්නම් ගුරුවරයාට කියනවා මේ ඊර්ෂියාව බලන්න මං විතර භාවනා කරලා නැහැ. ඒ ආහඳුරු ඒ ආහඳුරු මේව දකින්නට නැහැ කියනවා. මට විතරයි මේක තේරෙන්නේ එයාට තේරෙන්නේ නැහැ කියලා. ඒ ගුරුවරයා කියනවා බැලුවොත් නොඹට වෙන්නේ ওই භාවනාව කැඩෙනවා. සතිය නැති වෙනවා. ඒක නිසා ඔබ ඔය සංසුන් වෙච්ච හිතේ ඔය බුබුලු දානේ වබලන්න යන්න එපා. සංසුන් හිත දිහා බලපන් කියලා පොයි ඒක විසිතුරු නැහැ. ඒක ලස්සන නැහැ. ඒක නිසා එනේ එන දේවල් වලට සංඥාවල් දාගෙන ඒක දිගේ කතා ගොතාගෙන මවාගෙන ඒකෙන් යටපත් වෙලා ඒකට බැහැගෙන ඒක අභිනන්දනය කරලා අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං කියලා එන එන හැම දෙයක්ම සුද්ධ කරගෙන අපි කවදාද ඉවර කරන්න කියලා හිතනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා භාවනා කරනකොට ඔබ නොහිතා මොන්න මගුලාව රූපයක් ආව සද්දයක් ආව ගඳක් ආව රසක් ආව පහසක් ආවත් ඒක මම නෙවෙයි කියන පුරුදු වෙන්න මගේ නෙවෙයි කියන පුරුදු වෙන්න මගේ ආත්මේ නෙවෙයි කියන පුරුදු වෙන්න ඒකට බැහැ ගන්න එපා, අබිරමණය කරන්න එපා, කතා ගොතන්න යන්න එපා. කතා ගොතන්න ගියොත් සංසාරේ ගැට ගැහෙන හැටි මතක තියාගන්න ඕකම තමයි සංසාරය කියන්නේ. ඉතින් නිසා මේ සංඥාවේ මේ වෙලාවේදී කරන විකාර ටික අපේ චේරවාද ශාසනයේ විදර්ශනා උපක්ලේශ වශයෙන් සඳහන් කරලා දීලා තියෙනවා. ටිකක් භාවනා කරන කෙනෙක් භාවනා කරගෙන යනකොට මම මේ ධ්‍යාන ලැබුවා මම මාර්ගඵල ලැබුවා මම රහත් වුණා මට දිබ්බ චක්කු තියෙනවා මට දිබ්බ දෝත තියෙනවා ඒ විතරක් නෙවෙයි මේ ඔක්කොටමත් තියෙනවා කියලා බුදුමාකාර කතාගති කතාගෙතිල්ලකට එනවා ඉතින් අපේ භාවනා ලෝකේ ඉන්න කට්ටියත් ඕකට සපෝට් එක දෙනවා ඉතින් දුන්නාට පස්සේ දෙගොල්ලම කාගෙන දෙගොල්ලම අනාගෙන අනාගාමි වෙන්න තියෙන එක අනාගන්න එක තමයි කරන්නේ මේ වෙලාවේදී නිහතමානී වෙලා කතාවල් අඩු කරලා හෙලි කිරීම මතු කිරීම කියාපෑම අඩු කරලා නිහතමානී වෙන්න ඕනේ කෙනා අවසන් ගියාට පස්සේ මේ මනුස්සයා මුළු භාවනා ගමනම කටලා යනවා. ඉතින් මේකදී මම ඇත්තටම ওই බහුගී ටිකේ මම හිතන්නේ අවුරුදු දෙකට විතර ගිය වෙලාවේදී අහම්බෙන් වගේ මං කියුවා ඒ මහායාන පොතක ඒ සූරංගම සූත්‍රය කියලා ඒ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ඒ සූත්‍රයේ අවසාන කොටසේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයේ යෝගාවචර ගමන සාර්ථක වෙනකොට මගදී හම්බනේ යක්කු 50 දිනක් ගැන. එහෙම නැත්නම් බොරුවල්වල් 50ක් ගැන සඳහන් කරලා තියෙනවා. රූප සම්බන්ධයෙන් බොරුවල්වල් 10ක් තියෙනවා, වේදනා සම්බන්ධයෙන් බොරුවල්වල් 10ක් තියෙනවා, සංඥාව සම්බන්ධ බොරුවල්වල් 10ක් තියෙනවා, සංස්කාර 10, විඥාණයට 10යි. ඊටම විචිත්‍රම කැලේ තමයි සංඥාව පිළිබඳව බොරුවල්වල් ටික. ඒ යෝගාවචරයට භාවනා කරගෙන යනකොට මේ අනුන් සුව කිරීමේ ශක්තිය එන්න පටන් ගන්නවා. අනුන්ගේ හිත කියවන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. පෙරවිසු කඳපිලියොත් දකින්න සත්‍ය එන්න පටන් ගන්නවා. ඈත කතා කරන දේවල් තේරෙන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. ඇත්තටම ශක්තිම නෙවෙයි ආපු එක ප්‍රපංච කරනවා. ප්‍රපංච කෙරුවට පස්සේ ඒ යෝගාවචරයට තමයි මේ නිවනට යන්න හදන ගමනක් මතක නෑ අනුන්සූපත් කරන පටන් අර ගන්නවා. එහෙම නැත්නම් වෙන ලෝකත් එක්ක කතා කරන්න පටන් අර ගන්නවා. ඉස්සර වෙච්ච ආත්ම ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉස්සරහට වෙන්න තියෙන මේ අනාවැකි කියන්න පටන් අර ගන්නවා. අනේ ගිහිල් වෙලා අච්චර වටිනා යෝග ජීවිතය එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ඨි අයින් කරන්න යන ජීවිතයේ තණ්හාමාන දිට්ඨි වගුරුන නිකම් මගුර ගවර වලක් කරගන්න. ඉතින් මේක ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ විස්තර කරලා කියනවා ඇත්තටම යෝගාවචරය අසරණයි යෝගාචරය අහිංසකයි. මේ වැරද්දෙන් 50ක් භාවනාව කරන ගුරුවරයා වගේ කියන්න ඕනේ කියලා. දැන් කියලා දීලා තියෙනවා මේ පාරේ යනකොට මට මේ මේ වගේ දේවල් එනවා. කරුණා කරලා එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා නන්දමණිගේ හින්දා තියෙන්නේ. ඔය බයිලා කතා අහන්න ගියොත් කවදාක නිවනට යන්න හම්බෙන්නේ සතිය නැති වෙනවා, සරල භාවය නැති වෙනවා, අවුල් කරනවා. අපි මේ ගමනට බුදුහාමර කියන යථා භූත ඥාන දර්ශනය කියලා. ඇති හැටිය දැකීම. මේ වෙලාවේ ඇහෙන පේන දේවල් පටන් අරගත්තොත් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන ඉතින් හොඳට භාවනා කරගෙන ඉන්නකොට ඒ යෝගාවචර හිතනවලු කවුරු හරි ඇවිල්ලා නිකන් 100 කතා කරනවා. නැත්නම් ගුරු හාමුදුරන් ගුරු හාමුදුර කතා කරනවා. ආ යෝගාවචරය බොහොම හොඳයි. ඔන්න ඔතන ඔය එළිය දොර ගාවට ගිහිල්ලා ඔය දැන් ඉන්න හැරිලා ඉන්නේ උතුරු පැත්තෙන් ඔය නැගෙනහිරට මුණ දාලා භාවනා කරන්න හරියන්නේ නැද්ද බලන්න. කියලා නිකාන්ක සංඥාවක් එනවා. ඉතින් මේ යෝගාවචරය කරන කට්ටිය කවුරුත් නැතිලා හොරෙන් කියලා දොර ඇරලා උඩ පැත්ත හැරලා පොඩ්ඩක් භාවනා කරලා බලපුවා. හරියට හරිනේ ඉන්න. টොප් එකට භාවනාව යනවා. ඊට පස්සේ අහිතා ගන්නවා දැන් හරි මට මේ සම්බන්ධකම් ඇවිල්ලා. ඒක කියන ඕක දිග උඩට යන්න ගලක් තියෙනවා. ඒ ගල උඩ වාඩි වෙලා බටහිර පැත්ත හැරලා භාවනා කරා. ආ ඊට පස්සේ යෝගාවචරය කවුරුත් නැතිලා රෑමත් දහන ගිහලා ගල උඩ ඉඳගෙන භාවනා කරනවා. අම්මද බෝල මෙන්න වැඩේ ෂෝක් එකට භාවනාව යනවා. ඊට පස්සේ කියනවා දැන් ওই භාවනා දිනුනකොට රැයට ගෑවට ප්‍රශ්නයක් නැහැ. පිස්සු. ඔය කාලා භාවනා කරන්න හරියනවා. අනේ මීයාගා ඉතින් රැයටත් දොරෙන් ටිකක් කාලා භාවනා කරනවා. ඊටත් එදී හොඳට හරියනවා. උකට සුදු මඳින්න ඕනේ නැහැ. අන්තිමට මීයාගාගේ සීලෙත් කඩලා, සේරම විනාශ කරලා මොනවක් කරයිද කියන්නේ දන්නේ නැහැ. මෙච්චර ලස්සන සතියක් දීලා තියෙන්නේ මෙච්චර ලස්සන ආනාපානියක් දීලා තියෙන්නේ මෙච්චර ලස්සන කයට මුල් කරගෙන ඵලයන් කියලා තියෙද්දි අර එන විකාරත් එක්ක යන්න පටන් අරගන්න මේ කතා ගැටීමට එහෙම නැත්නම් අනුන්කින් එන මේ සුරංගන කතාවලට අහුම්කම් දෙන එක ඉතින් ඒක මේ ජනමාධ්‍යෙන් කරන්නේත් ওই ටිකමනේ